දැන් වෙලාව සටහන් වෙන්නේ 5යි. ඉතින් අපිට ටික වේලාවක් ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් හෝ ප්‍රශ්න. පිළිතුරු වැඩ පිළිවෙල නැත්නම් මත ප්‍රකාශ සඳහා ඒ නිසා කාට හරි අවශ්‍ය නම් ඒ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ණාවේ ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ණාවේ ඉල්ලනවා. අපේස් පිළිබඳව ස්වාමීන් වහන්සේ විනාශ වුණා. මග්ගමග්ගනාය දර්ශන විසුද්ධියේදී ඕවාසේ ඕවාසේ සතිය සතිවාදී මේ කාරණා ධර්මයට සම්බන්ධව ඒවා පොත්ලි සෑන්ටියට මුතු වෙලා භාවනාවට බාධා වෙනවා ඒක නිසා යෝගාවචරය ඉතාමත් සියුම්දී ඉන්දෝනෙසිය කතාව අසුනේ. ඒ தත්වය සුස්ක විශ්වාසනාවට යනකොට යෝගාවචරය ඉතාම මොකද යෝගාවචරයට ලැබෙන භාව වගේ සමානයේ ජීවේ ඥාන මේවා වගේ නමගියෝ මේ එකේ අරගෙන ගිහියොත් යා මාර්ග මොමන්ත හොයාගෙන දැනෙනවා. ඒ නිසා ඒක දැනගෙන ඒකෙන් වලකින්න ඕනේ කියන කාරණේ ප්‍රකාශ වෙනවා. විශේෂස්නාවේදී එහෙම සඳහන් වුණා. ඥාන සමාධි වගේ උසස් සමාධියක් විචාර උසස් සමාධියක් පිටලා එහෙම යන පුද්ගලයාට ඔයගේ තත්ත්වයක් මතුවෙන්නේ නැහැ කියන එක අර සමාධි පිළිබඳව ඉස්සරේදී කියන ඒවන් සමාහිතෝ සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාත්තේ විගත උපක්ලේශ අනංගනේ බුදු භූතේ චිතේ ආනේද එතන උපක්ලේශ දුරු වෙනවා ඒ වගේම අනංගන කියන්නේ අනිත් කෙලෙස් ස්වභාවයක් යටපත් වෙලා නිසා යෝගාවචරයාට පැහැදිලිව තමන්ගේ මාර්ගයේ යම් හැකියාවක් තියෙනවා හොඳ පිළිගත්තු සමාධියක් ඇතුව භාවනාවේ ප්‍රගුණ කළා නම් ඒ වගේම කාමයන්ගේ රූපේ වේදනාවේ ඉතින් ඉස්සරනේ ඒ වගේම ආදීනව ආශ්වාස ආශ්වාදයේ ආදීනවේ නිස්සරණේ ප්‍රකාශිත විඥානේ අපි යම් සිද්ධියකින් වේදනාව මේකත් පිට පත්‍රන්ද විශේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා සුත්‍රයේ සඳහන් වෙනවා ඥාන සමාධියේ ඇති සුඛ වේදනාව තමයි ප්‍රවේශ දෙන්නේ. නිසා සුඛ වේදනාවේ ඉඳලා සමාධිමත් පිටකින් කරනකොට අර ආනන්දන වගේම උපක්‍රේෂ්ඨේව බැහැර වෙච්ච නිසා බාධාවක් නැහැ කියන එක සඳහන් වෙනවා. ඒ නිසා සමහර අය ඔය සමාධිය එහෙම නැත්නම් ඕපාස පිළිබඳව හැම කෙනෙක්ම නොම කියන්නේ නැහැ එක පාර්ශ්‍ය යම් ඉඳ තියෙනවා කියන කාරණය මේ ස්වාමීන් වහන්සේ ගැනස්. ඇත්තටම මම <clears throat> මේක එක පැත්තක් මට පෙන්ලා දෙන්න පුළුවන් න්‍යාසික කෙනෙකුට සමාන්තරව යන මේ විදිහට ඥාන ඕපාස පීතිපස්සද්ධි වගේ දේවල් උපක්ලේශ සඳහා යොමු විය හැකි එතකොට ඒක උගුලක් පාටපත් වෙනවා කියන එක ඕනකට වැඩිය බරටගත්ත කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා භාවනාවේදී ආනපන සති භාවනා කරන යනකොට හිතට ප්‍රබාසරයක් එනකොටම හිඳා කියලා බය වෙනවා ඇලර්ජික් වෙනවා අරදි කියලා කියනවා අයියෝ ස්වාමීන් වහන්සේ මගේ සාමාන්‍ය භාවනා සමතේට ගියානේ අපරාධි විපස්සනා නැතුණා කියලා. එහෙම නැත්නම් ප්‍රීතියක් පහළ වෙනකොටම කියනවා මම නොමග ගියා. මම දැන් මේ මේ යකෙක් ගැහුවා. භූතෙක් වැහුණා වගේ අර මේ මේ උපක්ලේශ පැත්තෙන් විතරයි මේක දැකලා එතකොට ඒ යෝගාවචරයන්ගේ තියෙන දැනුමෙන් ඒගොල්ලෝ කියනවා දැනුම ඒගොල්ලෝ හිතාගන්නේ ඒක හැටියට මගේ භාවනාව සමතේ පැත්තට ඇදිලා. ඇදිලා යයි කියලා මට බය පහන් වෙනස මම ඇස් දෙක ඇරියා. මට මේ ප්‍රීතියපා. මට මේ සමාධිය එපා. මට මේ පස් මේ පස්සබ්දී එපා. නුවම මුකුත් බෑ මේක හරි භයානකයි. ඉතින් යත්තන්න කියන්න වෙනවා. මේක භයානක නෑ සර්පයා බෙල්ලෙන් අල්ලන. වලිගෙන් ඇල්ලුවොත් තමයි කන්නේ. ඉතින් සා ප්‍රීති ඕබාස ඥාන සුඛ විපස්සනා කරනකොට තේරෙනවා. අර තරම්ම නොඉන්න ඉන්න පුළුවන් නැත්නම් කාණකින් තොරව ඉන්න පුළුවන්. ඒ නිසා සුඛ විපස්සනා යනකොට මේක අනිවාර්යයෙන්ම මේ එක සංදිස්ථානයක මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධි අවස්ථාව එනමමයි. ඒකට බය වෙලා පැත්තකට යනවා කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒක බදා ගන්නවයි කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒක නිසා මෙතනදී මැද මාවතක් තියෙනවා. මේවා පහළ විය යුතුයි. පහළ වෙලා ඒක හරියට හැන්ඩල් කරන හැටි දැනගන්න. මේ කොහොමද හසුවගන්නේ. ඉතින් ඒකෙදී සමථ යෝගාවචර විපස්සනා යෝගාවචරය කියලා වෙනස පිළිබඳව මට ඇත්තටම තොරතුරු නෑමයි ළඟ. කොහොමද සමථ එක්කනට මේක වැඩි ධාතුද විපස්සනා එක්කනට අඩු වෙන්නේ කියලා. කෙසේ නමුත් තමර ශ්‍රාවනාති පතක් කරපු අනංගනේ විගතු උපක්‍රිලේශේ පරියෝදාතේ කියලා කියන්නේ සමාධිය ලැබුණට මදි ඒ සමාධිය මේ පන්නරේ තියාගන්න ඕන අනිතර උපක්ලේශ එන්න පුළුවන් උපක්ලේශ නොවීම සඳහා කටයුතු කරන්න. ඒක සමත වැඩක් නෙවෙයි වසන. සමත සමාධිය මේක විපස්සනාවේ පන්නරේ තියන්න. අනංගණයන්ට යන්නේ නැතුව උපක්ලේශ වෙන්නේ නැති වෙන විදිහට යනවන එතන තියෙන්නේ යුගනද්ද භාවනාව සමත සමාධියක් එනකොටම දැනගන්න මේක ආස්වාද මේකයි ආධිනව මේකයි ආනිසංස මේකයි කියලා. ඒ කියන්නේ එන එන මොකද්ද මේ? තලගුලිය වෙනමම පැක් කරලා පැත්තක තිබ්බට පස්සේ තලගුලිය පිට පැනිනේ. ඒක පැක් කරලා තිබ්බා. ඊගා එකත් පැක් කරලා තිබ්බා. එතකොට ඒක ක්‍රිස්පි. තෙල් නැහැ. පැණි නැහැ. ඒ වගේ එනේන සමාධිය ස්වභාවයෙන්ම විපස්සනාවෙන් පණටි ලැබෙනවද නැත්නම් ඒක කල යුත්තක්ද කියන එක මේ ප්‍රශ්නේ මතුවෙන දෙයක්. වෙනවම කියලා කියන්න බෑ. මොකද ඒකයි ඔය අසිත තාපසයට සිද්ධාර්ථ කුමාරය දැක්කා. දකින්නකොට හිතියේ අරූප ධානවල එයා දන්නවා අනිවාර්යයෙන් මේ ලදරුවා බුදු වෙනවා. ඒ නිසා සතුටක් මතුවුණා. කනගාටුවක් මතුවුණා. මෙයා බුදු වෙනකොට මම මැරිලා අරූප ධ්‍යාන අරූප ලෝකෙක උපදීන්නේ. එතකොට මට මෙයා දකින්නත් බෑ, අහන්නත් බෑ, බන අහන්නත් බෑ. ඉතින් එහෙමනම් එයාට පුළුවන්කම තියෙන්නේ අරූප ධ්‍යාන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අධ්‍යා ප්‍රතික්ෂේප බෑ. ඒකට ඒ තරම බැලිලා. ඉතිකයි අඬණ්ඩයි කිනාවෙන්ඩයි දෙකක් වුණා. සුද්ධෝද ප්‍රතිරෝධය දරුවට අප්ලයි. ඇයි මේ මොකද උනේ? ඒක විපස්සනා පැත්තෙන් කියන්නේ එයා දන්නවා පැහැදිලිවම මම දැන් මේ ලෝකෙට එනවා දිවි ලෝකෙ ගිහිල්ලා කියන විදිහට හිස්සිත විමානවල භාවනා කරලා අරූප ධානයේ ඉනවා. ඒකත් අරූප ධානය බැඳිලා ගන්න බෑ. ඒ වගේම ආලාර කාලා මුත්‍රාකාරාම පුත්‍ර ධාන ලැබල තිබුණා. නමුත් සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට පවා තේරුණා මෙතන සත්‍ය නැහැ. ඊට පස්සේ තමයි යා ඒක අතහැරලා දාලා කිං සත්‍ය කවේෂි. කිං කුසල කවේෂි උනේ. එතකොට උපාසක මේ ගුරුයා කිව්වා ඇයි මෙච්චර අපි මේ අවස්ථාවක් දෙනවා මෙතන ඉන්න මේ ශිෂ්‍යෝ බෙදාගෙන අපි මේ ට්‍රැඩිෂන් එක කරමු ඔයා උඹ බ්‍රයිට් මගේ ඉන්න හොඳම දක්ෂ ගෝලියෙක් ඒක නෑ බොහොම ස්තුතියි ඒ තියාගන්න ඒ කියන්නේ බුදු වෙලා නෙවෙයි දෘෂ්ටියක් තිබිලා තියෙනවා ඒ නිසා ඒ කියන එක ඇඟින්ම එන එකක්ද එහෙම නැත්නම් යුගනන්ත භාවනා ක්‍රමේ විපස්සනායි පන්නරේ තිබීමක්ද කියන එක විවුර්ත මාතෘකාවක් ඒක සඳහා වෙන්න ඉන්නේ නෑ අමාරු වෙටෙන්න පුළුවන් කියන පැත්ත පෙන්නන හොඳටම සපුරුෂ සූත්‍රයේදී ඒකේ පෙන්නනවා ලෞකික වශයෙන් තියෙන සුතමේ ඥාන, ධනවන්තකම, කුලවන්තකම, නෑදෑයෝ ඉන්න ගතිය ඔක්කොමත් පෙන්නලා ශීලවන්තකම, විනයවන්තකම, ධර්මචාරී බණ කියන පුළුවන් ගතිය ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ හත්වෙනි ධානයේ දක්වාම පෙන්නවා හත්වෙනි ධානයේ දක්වත් අසත්පුරුෂ වෙන්න පුළුවන් ලැබපු ධානය Taman හානි වෙන්න ඉඩ මොකද මේ පිරිස අතර මයිත් එක මේ කට්ටිය ආව මෙයාට ධ්‍යානෙ නැහැ මට විතරයි තියෙන්නේ කියලා ඒකෙන් තමයි උසස් කළ සලකනවා නම් අනුත් පහත් කළ සලකනවා නම් එතකොට මේ පුද්ගලයා තුළ අත්ත්ුක්කංශන පරවම්බන කියන දෙක ඇති වෙනවා ඒ නිසා ධර්මය නැත්නම් අටම්මේතාවය අනන්තරංකත්ව මේ අටම්මේතාවයේම ළඟ තියාගෙන ප්‍රතිපදාව රකින්න යාට බාධා වෙන්නේ ඉඳී ඒක නිසා මේක දැනුවත් වෙන එක හරි වැදගත්. සමත වේවා විපස්සනා වේවා. සමත යෝගාවචරය කියලා නිබි බිලෙන්නේ. අනිත් ගුරුරයා කිව්වට කිව් පළියෙම මේකේ අනතුරු තේරෙන්නේ නැහැ. අමාරු වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා අපිට පොදුවේ කියන්න වෙන්නේ මේ උපක්ලේශ කියන එක අනිවාර්යම සුද්ධ විපස්සකයට හෝ අනිවාර්යම සමත යෝගාවචරයට කියලා වෙනත් බෑ හැබැයි එකක්ම සුද්ධ වශයෙන් කියද අපි මේක විපස්සනා අවධියකයි උපක්ලේශ සමත අවධියක නෙමෙයි සමත භාවනාවේ කතාව නෙමෙයි තියෙන සමතින් ගිහිල්ලා ඒ කියන්නේ සම්මා සමාධියකටපත් වෙලා නැත්නම් චතුත් ධානයේ උපේක්ඛා සති පාරිශුද්ධිය උනාට පස්සේ විපස්සනාවට යනවා සුද්ධිපස්සක යනවා කියන්නේ නැතු වෙනවනේ කොහොමද මේ උපක්ලේශ ප්‍රශ්නේ මතුවෙන්නේ විපස්සනා ශේෂ්ත්‍රේ ඒ සඳහා ධානයේ කර්පණ ධානයේ කයිතු වාස්කම ඇති වේකනා එහෙම නැතුව ක්ෂණික සමාධියක අර්පණ උපචාර සමාධියක යන්නේ එකන අතර දෙකේ අනතුරේ අඩුවක් වැඩියක් තියනවාද කියන එක තමයි මයිලක තොරතුරු නැහැ. අවස්ථේස අභ්‍යාස ඉතාමත් වැදගත් අවධියක සාකච්ඡාවක් වෙන්න තියෙනවා කියලා මම හිතනවා. දැන් ඔය උපක්ලේශ කියන තත්ත්වවලදී යම්කිසි යෝගාවචරයකට ඉතාම සා බොහොම සාන්ත තත්ත්වයකින් දැක්කේනම් ඔය ඕබාස පීතිපස්සද්ධිය ඇටෙනකොට ඒකේ කාන්දන් ගැතියට වඩා ඒකේ බලවත්කම දැනෙනවා හොඳට ඒක වහගෙන පැතිච්ච ලොකු සාන්ත ගැතියකුත් දැනෙනවා සමහර විට ධ්‍යානපැත්ත ඉස්සෙල්ලා තිබ්බන මේ යෝගාවචරයක් එතකොට ඔය ඔතන ඔය ඔය කියන විස්තරයන්ම ඔතන නිකන් කියනද නැත්නම් තේරෙන්න පුළුවන් මේ යෝගාවචරයට ගොඩක් බලවත්කමක් දැනෙනවා. නමුත් මේ බලවත්කම පැතිරිච්ච බොහෝම සාන්ත බවක් ඒ කියන්නේ පස්සද්ධියම සාන්ත ගතිය. පස්සද්ධිය උපක්ලේශම සාන්ත ගතිය. සූත්‍රේ කියන්නේ මේ විදියට හිත විසිතු විට ප්‍රබාස්තර විට කොම්ප්‍රේෂන් විට අංගන නැති කෙලෙස් වලින් බැහැරුණා. මුරුදු වූ වේ. කර්මණ්‍යව සිටිවි. නොසැලෙන තත්ත්වයට පත් වූ වේ. චිත්තං විපස්සනාය නැත්නම් ආස්වාක්ඛ්‍යාය චිත්තං අභිහිනා. මේ විදිහට හිත පිරිසිදු වෙලා නැවතුනාට පස්සේ අපි විපස්සනාව පිණිසේ කියන්නේ ආස්වාක්ඛ්‍යාය චිත්තං අභිහිනා සිත නැඹුරු කරයි. සුතේ කියන්නේ. එතකොට මේ ප්‍රශ්නයක් මතුවුණා. මේක විපස්සනාවේද එහෙම නැත්නම් යුගනත්තේද මේක වෙනවද? ඇත්තටම මේ தත්ත්වය විපස්සනාවේදී මතු ඥාන සමාධියේ බලේ එයාට විපස්සනාවේ මේ தත්ත්වය එන්නේ නැහැ. එයාට මොකද? පිළිසිතුවේ සතියක් තියෙන. උපේක්ෂා සති පාරිශුද්ධියෙන් චතුත්ථ ධානය උපසම්පදයි. නිසා උපත්තාවේ පිරිසිදුයි පිරිසිදු සතියක් ඇති නිසා ඔහු නොමග අර උපක්ලේශ හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන ඥාන සමාධියටපත් වූ පුද්ගලයාගේ කායික වේදනාව, මානසික වේදනාව, සුඛ වේදනාව, දුක් වේදනාව අභිභවනය කරලා තියෙනවා. මේ උපක්ලේශයන් වතු වීමට ඉඩක් නැහැ අර කාරණේ. ඒක ඥාන තත්වයක ලක්ෂණයක් කියන එකයි සූත්‍රවල සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ ඒ ධානයට ඇත්තම කියනවා සම්මා සමාධි කියලා. නමුත් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා ධාන තිබුණානේ. ඒ ධානවලදී කිසිම කෙනෙක් මේ පාරක් අනතුරක් තියෙන බවක්වත් නම් කරලවත් තිබුණ නැතිකම පේන්න තියෙනවා. ඔය ඔක්කොම ධානයකට ගන්න බෑ. ඒක නිසා ධාන වර්ග තුනක් විතර ඒකෙදී වර්ග කර තියෙනවා මම දැක්කා ඔය මේ අර දුකී ජහගතතින report එකේදී පෙන්නලා තියෙනවා ඒ වගේ වචන උපක්ෂේප කියන වචනය පංචදෝණ සූත්‍රයේදී මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට උපක්ලේශ කියලා කියනවා. ඊට පස්සේ නවමා විතක්ක වලට උපක්ලේශ කියලා කියනවා. සුද්ධ උපක්ලේශ කියන්නේ උපක්ලේශ කියන වචනයත් එක එක තැන එක එක විදිහට යෙදෙනවා. කෙසේ නමුත් මම හිතනවා අපි සැලකිලිමත් වෙන්න තියෙන්නේ තමයි භාවනා විතරන් සීලෙම කියලා ගන්නකො. සීලයේදී හොඳට සීල් රකින්නකොට ඒ පුද්ගලයා තුළ ඒ සීලේ නිසාම තණ්හා මාන දිටි පහළ වෙන්න පුළුවන් දෙයක්. නැත්නම් එයාටම ඉබේම තේරෙනවද මේ මට පහළ වෙලා තියෙන මේක අයින් කරන්න ඕනේ කියන එක සෝබසිද්ධව සිද්ධ වෙනවා. දෙක උපචාර සමාධිය අර්පණ සමාධිය වලට යනකොට මේකේ අනතුරුදායක බව ඉබේම තේරෙනවද නැත්නම් එයාට ඒ සඳහා වෙනමම රීන්ෆෝස්මන්ට් එකක් වෙනමම මේ මේක ගැන ගැල්වනයිස් කරන්න වෙනවා ඊට පස්සේ උපක්ලේශ පන්නපු කෙනා මග්ගමග්ග ඥාන දර්ශන දිස්කේ පස්සුනාට පස්සේ කෙනයි ඊට ඉස්සරහ කෙනයි අතර බලනකොට පස්සේ එක්කන නම් අපි දන්නවා ආයෙත් වැටේ හැබැයි නැගිටින්න පුළුවන්. මොකද යා වරක් අනතුර අතපුච්චකන තියෙන නිසා. ඉතින් ඒක නිසා ඒ කියන විදිහට විකතෝපක්ලේශ අනංගන මුදු භූත හිත කියලා කියන්නේ මේ වැඩි යුතු දෙයක්ද නැත්නම් සමාජයත් එක්ක මේ පැකට් එකේම පැකේජ් එකෙම එන එකක්ද? මම හිතන්නේ පැකේජ් එකේ. පැකේජ් එකේ නෑ තිබුණා නම් බුද්ධ කාලේ ඉස්සලා තිබුණු සමාධියේදී කෙනෙකුට හිතෙන්න තිබුණා මට මාන්නේ දැන් වැඩි නේ. එහෙම කතාවක් නෑ. ඒ කියන්නේ වංචනික ධර්ම පිළිබඳව ඒක දැනගෙන හිටියේ නෑ. arrogance තිබුණේ. මම වැඩි කියලා. මොකද බුදුහාමුදුරු පහළුණාට පස්සේ බර ගන්නක් හොයලනුව කෑ. ඒක ඉසිති තියෙනවා. දැන් මම හිතන භයානකයි කියලා. දැන් තත්ත්වේ භයානකයි මොකද හේතුව? හුඟ පිළිසත් භාවනා කරනවා. ඒ භාවනා කරන හුඟ පිළිසත් ගිහියෝ. ගියන සුතමේ ඥානෙ ලංකාවේ හොඳයි. මම ඒක විශේෂයෙන් සඳහන් කරනවා ලංකාවේ ඥානෙ සුතමේ ඥාන උදයි. ගුරුමේ තායිලන්තේ සුතමේ ඥානෙ ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි භාවනාවට හරියට යෙදෙනවා. ඉදිරියට ගියාට පස්සේ හැම එකම මැජික්. අහසෙන් යන්නයි, හිත කියවන්නයි, සුව කරන්නයි, নানা ප්‍රකාර දේවල් කරන්න ගියාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවක් අත තිබ්බොත් ඒ හැම එකම හරියනවා මහානකම ඇරෙනවා. වෙදකමට යන්න අශ්‍රදකමට බලන්න වෙදකම ගිහික් කරනට වැඩිය අහාමුරු කෙනෙක් බෝඩයක් දැම්මොත් බලන්න. නොවරදින වශීගුරුකම් හරි ගියාම ධාතු කියීමේ ක්‍රමයට මෙන්න මයි ළඟට එන්න කිව්වොත් ගිහියෙකුට වැඩිය යන්නේ නැද්ද කියලා බලන්න. ඒත් බොරු නෙවෙයි කරන්නේ. ඒත් යම් ප්‍රමාණයට හිත සකස් කරගෙන තියෙනමුත් ඒක පාවිච්චි කරන්නේ මොකටද මේ ගිහි දෙයකට. ඉතින් ඒක නිසා එතනදී අපිට හිතන්න වෙන්නේ ශාසනය ගැන හැඟීමකින් කටයුතු කරන කෙනා කියන්න ඕනේ. ඉතින් මේක හරි ගියොත් ඒත් තමයි වැටෙන්න පුළුවන්. වැරදුනොත් ඒත් තමයි වැටෙන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම පමණ දැන භාවිත කිරීම, පමණ දැන ආහාර ගැනීම වගේ මේක ගුරු ඇසුර කරන. එහෙම නැත්නම් මං කිය මම ඒකදී ඊට වැඩි ටිකක් සවිස්තරවයි කියන්නේ ඔය දහස්කනම් ශිෂ්‍යෝ හසුරන ගුරුවරයෙකුට මෙහෙම ගුරුවරයන් ගෝලා ගැන වගේ කියන්න බෑ. 10ක 15ක 20ක පර්සනල් ටච් එක තියෙනවා නම් ඒ වෙලාවේ කියන්න බෑ මොකද මේ මිනිස්සයා කාලා ඉන්නේ. මේ මීට පැත්තකට දෙත හැකි අං ඇවිල්ලා තියෙන්නේ. ඒක ලස්සනට කියන ඒක ලස්සනට කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ද්විතීයි අනුරුද්ධ සූත්‍රයේදී අනුරුද්ධ හමුතු කියලා කියනවා පුදුමයි ස්වාමීන් වහන්සේ මට පෙරවිසු කඳ විලියට පුදුම තාලෙට වැටේ. මගේ හිත පුදුම උනන්දුවකින් වැඩ. සතිය ආන්න දෙන්නේ නැහැ. ඒ වගේම සද්ධාව ඔක්කොම කියන ඒවා බලනකොට තාම නිවන් දැක්කේ නැහැ. සාරිපුත්තාන කියන උඹේ ළඟ තියෙන පෙරවිසු කන්දවිසුත් ඥානය කියලා කියන්නේ උඹේ මාන්නේ. ඔය සද්ධාවයි වීර්යයි කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියලා කියන්නේ ඉති උද්දච්චකම්. තාම නිවන් දැක්කලායි කියලා කියන්නේ විචිකිච්ඡාව නීවරණ තුනක් වැඩ කරන්නේ උඹේ තාන ඒවා අන්තට්ටු. ඔටුණු කියලා ඔය අන්තට්ටු. ඊයේ සාරිපුත්තු සාන්තිකෙතන තෙද නිසා අනුරුද්ධ සාන්තිය බාරගත්තා මේක නීවරණ විදියට දැක්කා. නේද? දැන් අපි එහෙම ගිහිල්ලා කියවනම් අනුරුද්ධහමතුරන්ට ඔබ වහන්සේ මේ මාන්නෙන් කතා කරන්නේ ඔබ වහන්සේට කොහෙන්ද මේ මේ පෙරවිසු කන්දවිලිසු කියලා කන්න පැලෙන්න ගන්නවා. මොකද බුදුහාමුදුරු පස්සේ ඇත්තටම දුන්නා දිබ්බ චක්ක වලට පිළිබඳව හොඳ පළවෙනි தත්ත්වය. ඒ දුන්නේ මේ කෙලෙස් සහිත දිබ්බ චක්කෝ නෙවෙයි. ඒක උපක්ලේශයක් වශයෙන් දකලා ඒක හරලා රහතුනාට පස්සේ අන්න අර මේ ආශෝක්ෂික ඥානෙට හෝ දිබ්බ චක්ක දිබ්බ සෝතාදී අභිඥාවට හිතනවා. ඒකෝට පිරිසුදු ඉතින් යනවා. ඉතින් ඒක නිසා මේ නීවරණයක් තරංගේ ලොකු ළඟාවීමක් විදිහට පටලවා ගන්න ඉන්නේ. මේකෙදි කියලා නෑ මේ මං පෙන්නක සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සමත භාවනා කරා විපස්සනා භාවනා කරා දෙවන ධ්‍යාන ලැබලා තියෙනවද නැහැ. මොකද පේන්න තියෙනවා මේ සරුවත් යන වාසේ ඉඳ ඇති. සාක්‍ය කුලයෙන් පැවිදි වෙලා. භාවනා සාර්ථක වෙලා මට පෙරවිසු කඳ පිළිවෙත කියනවා කියලා සාරිපුත් අහමුගාට කියලා කියන්න තරම් බෝල්. තත්තු තියේදි සාරිපුත් අහමුත් එහෙම කන්නාඩි අල්ලලා පෙන්නන ඔය තිබ්බ චක්කු නෙමෙයි සෝරි. පුබ්බේ විසු පුබ්බේ නිවාසානුසුත් නෙමෙයි ඔබ මාන්නේ. ඔය ඔබ කියන සතිය, ඔබ කියන සද්ධාව, ඔබ කියන වීරිය නෙවෙයි ඔතන තියෙන උද්දච්චය. තාම භාවනා කරේ නෑ නේද කියලා අපිට පැති වෙන්නේ කුකුෂ. සමහර නීවරණ වශයෙන් බලපන්. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ වීදුරු මාළිගාවට ගලක් ගහිලා. අනුත් ස්වාමීන් අරගෙන ගිය වීදුරු මාළිගාවට ගලක් ගහින. සාරිපුත්තු සාන්තේ මහා කරුණාවෙන් කරා. ඕකේ ඉඳගෙන උඩින් ඉඳගෙන කෑගගා ඉන්නවට වැඩිය ඔබ ඉන්නේ ට්‍රැප් එක කියලා දන්නවනම් ඒක පෙන්නලා දෙන්නත් ඕනේ ඊට වැඩිය ගුණවත් වෙනවත් කියලා. දුන්නාට පස්සේ තමයි අනුත් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නේ මේවා නීවරණ තුනකටයි මම මේ බබලන දිදුලන දේවල් කියලා බාරවන් කියන්නේ. නිසා අපි නිතරම භාවනා කරනකොට සමත වෙන්න පුළුවන්, විපස්සනා කරන්න පුළුවන්. මේක වැරද්දක් වෙන්න පුළුවන් කියලා හිතන්න. මේ මට හම්බෙලා තියෙන සීලේ, මේ මට හම්බෙලා තියෙන සමාධිය, මේ මට හම්බෙලා තියෙන විදර්ශන ඥාන, කොකින් මගේ මට නැති වෙන්න පුළුවන්, කො වරදින්න පුළුවන්, එහෙම වුණොත් මට උපයන්න පුළුවන්. උපයන්න පුළුවන් නම් අරසයි. නැත්නම් මේ උපේපු දේ තමයි මගේ ගෞරවයේ කිව්වොත් කිසాగෞතමයට වෙච්ච දෙවෙන්නේ. දරුවා මැරෙනකොට අම්මත් මැරෙනවා. අම්මගේ මේ මොකද දරුවා කියන්නේ සන්තෝෂයෙන් අපි දරුවා මැරෙනකොට අම්මත් කුලම්බයි. බුදුනාස කියන්නේ නැත්නම් අපේ ලොකු ශාසින්න කාලේ කියන්නේ ලැබුව එක හොඳයි. ඒකට පින තියෙනවා. ආයෙ ගන්න පුළුවන් බලන්න. ගන්න නම් මේක බීම දාන්න. ඒක අමතක කරන්න. ඒ නිසා මෙතන මේක මම හිතනවා අපිට වැඩි ඉතාමත් මමරු වෙස්ට් එකට අඳුර ගන්න. ඉතින් වෙස්ට් එක තාම භවනා කරන්න ඉවන් ලබන්න නෙවෙයි. ඒක නිසා මම මේ ළඟදී ආටිකල් එක ලිව්වේ මේගොල්ලෝ තාම මුළු ඔය යන මුළු රැල්ලම යන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ ethics ගැන විතරයි කතා කරන්නේ ethics ගැන කතා කරන්නේ ඒක මේ ලෞකික පැත්ත විතරයි ඒක හොඳ ලස්සන වචනයක් කියලා තියෙනවා ලෝකෝත්තර පැත්තට යන ethics නෙවෙයි ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා නෙවෙයි මේ කිසි ජීවිතය ගත කරනකොට ඒක නිකා ගහමරා ගන්න නැතුව ඉන්න එක seculating ගැන විතරයි මුළු වෙස්ට් එකේදීන 100 100ක් උද්දාකමද යන්නේ සිතුවිලි ethics. ධර්මයේ කියලා කියන්නේ ඊටදී බොහෝම වෙනස් දෙයක්. ethics කියලා කියන්නේ බුදුරජාණන්සේගේ පණ්ඩිතමාන බොහොම පහද. ඒ නිසා අපි වෙස්ට් එක පැත්තෙන් බලනකොට විපස්සනා කරලා සමත කරලා කොල එල්ල කරලා තියෙන්නේ මේ ජීවිතේ රස බැලිය හැකි විදි හැකි ලෞකික සම්පතකට නම් මම හිතනවා සාසනේ වමෙන් අල්ලලා තියෙනවා. මං අතෙන් අල්ලලා තියෙනවා. ඔක් කරන්න බෑ. ඔක දෝතින් අල්ලන්නේ. දෝතින් අල්ලන දැන්න යන්න අමාරුයි. යන්න මොකද මුළු අධ්‍යාපන ක්‍රමයේම හැම එකම හදලා තියෙන කාම ආශාවල් සඳහා ඔයත් ඇති. ඔයත් ඇති. නිසා අපිට බෞද්ධ වශයෙන් අපි දැනගන්න ඕනේ අපිට තියෙන කර්මේ සහ කර්මඵලය අදහන ගතිය අපිට තියෙන බුදුන්ට වඳින්න පුළුවන් ගතිය ඒ නිසා අපි නිතරම නිහතමානී වෙලා මේක හරි මේක හොඳයි මට පින්න තියෙනවා ආයෙත් මට මේක ගන්න පුළුවන් එහෙමනම් මේ පොඩ පැත්තකට කරන්න පුළුවන් ගතිය තියෙනවා ඉතින් ඒක පෙන්නලා දීලා තියෙන්නේ මේ තේරවාද ශාසනයේ වේදනානුපසනාවට පමණයි උපක්ලේශ දශේ පෙන්නලා තියෙන වේදනාන වසනට පමණයි. මම මේ දවස් ටිකේම බැලුවේ සූරංගම සූත්‍රයේ කායන වසනට වෙනම 10ක් තියෙනවා, චේතන සංඥාල් පස්සේ වෙනම 10ක් තියෙනවා, සංස්කාර ස්කන්ධයට වෙනම 10ක් තියෙනවා, විඥාන ස්කන්ධයට වෙනම 10ක් තියෙනවා. 50 දෙනාට යක්ෂයෝ 50 දෙනෙක්ගේ නන්දාලා කියලා තියෙනවා මේ යන ගමනේදී යක්ෂයෝ 52කට හම්බ වෙනවා. දැනගෙන ඵලයන් දැනගෙන ගියොත් තටා කියලා යන්න පුළුවන් නැත්නම් 100%ක්ම සමාන්තර නැහැ ථේරවාදයකත් එක්ක. නමුත් හරිය සමාන්තර භාවයක් වෙනවා වේදනානුපස්සනාදී අපේ ආචාර්යන් වහන්සේ පෙන්වන ආචාර්යන් වහන්සේ පෙන්වන ඕබාස ඥාන පීචිපස්සත් කියන 10යි. ඒ සූරංගම සූත්‍රයේම හයන සූත්‍රය. වේදනානුපස්සනාවේ පෙන්වන 10යි සඳහන් කරලා තියෙනවා. මම ගිය පාර පංචදෝන සූත්‍රය කරනකොට හුඟක් සමීපව බැලුවා. මුලින් පෙන්වන කාණපසනා හා සම්බන්ධ 10 අපේ පෙන්වන මේ විතක්ක 6කට සමාන කරන්නේ. ඥාති විතක්ක, ජනපද විතක්ක, පරාමදානවපත්තම් විතක්ක, අමර විතක්ක ආදි වශයෙන් කියන විතක්ක 10ක්, 9 6ක් අපි ලොකු සංහතෙ පෙන්නලා ඒ ලස්සනට ඔය ලොකු සංහතික පොතේ අල්ලලා තියෙන කියවෙන්නේ හරි සැර භාෂාවකින් ලියලා තියෙනවා ඒක. අහුවෙන්න එපා. මේක වෙන්නේ සාර්ථක යෝගාවචරින්ද මේවා දිගේ තොරන් ගන්න යන්න බඹ කර්මා කරලා ඉදිරිය බලන්න. මධ්‍ය ප්‍රතිපදාව ගන්න. නැත්නම් සම්මා සංකල්පයට ඵලයන් කියන එක කියලා තියෙනවා. ඒක කිව්වට හොඟ දෙනෙක් කියනවා මේවා හරි ගැඹුරුයි අපිට මේවා තේරෙන්නේ නැහැ. අරකයි මේකයි කියලා මේක පැත්තකට දානවා. පැත්තකට දාලා කියන්නේ මෙතෙන්ට යනකම් තව ඒ ඒ ධර්මයේ තේරුම් ගන්න මට්ටමට තව හිත ඇවිල්ලා නැහැ. ඒ වගේම අනතුරට වැටෙනොත් වෙන ආදීනව පිළිබඳව හැඟීමක් ඉතින් අපි මේ මේ මේ මට්ටමේදී යනකොට අපි එක්කෙනෙක්වත් ගුරුවරයෙක් නෙවෙයි එක්කෙනෙක්වත් ශිෂ්‍යෙක් නෙවෙයි හැම කෙනෙක්ම හැම කෙනෙකුට ආදාසයක් වෙනවා. කියන්න ඕනේ මේ ඒ සංඥා ස්කන්ධය ගැන කතා කරනකොට කියනවා හැම වෙලාවෙම උසස් ශාසනයක් කරන දස්ස විදියට බණ කියන්න පටන් අර ගන්නවා කියලා මට හිතුනේම මං ගැන කියලා කියනවා. හැම කෙනාම මට කියනවා හරි ශෝක් ස්වාමීන්සේගේ බණ හොඳට තේරෙනවා කියලා මට තේරුණා කාගෙන යන්නේ කියලා. පරිසං වෙන්න ඕනේ ඒකේ ඒ සංඥා ස්කන්ධය ස්ටඩි කරනකොට තේරෙනවා කොමියුනිකේෂන් පර්ෆෙක්ට් ඕනේ පචයක්. දරන්න කියන්න පුළුවන්. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ මිනිස්සු ඕන දෙයක් කිව්වොත් බලන. ඒ අන්තිම බය. අසරණ යා කවුද කවුද උදව් කරන්නේ? ඔක්කොම වැඳගෙන ඉන්නේ ඉවරයි. ඉතින් කවුරක්වත් ඇවිල්ලා සමපට්ටමේ හෝ ඊරිදලා උදව් කරන්නේ නැති වෙනකොට හරි අසන්න. ඒක දැන් දන්නවා සාරාංශයේ අපලක්ෂ ගන්න පුළුවන් පුරලා දැන් හිතෙන් ලැබිලා තියෙනවා. නමුත් අපි ඔක්කොම දන්නවා ඊට පස්සේ මේ කාලය ඇතුළත මේ තරම් සිද්ධ සිද්ධි වල අල්පරාම සිද්ධි වල මේ අවසාන අවස්ථාවට ඇවිල්ලා උත්තර දුක් විඳලා කියලා ඒක ලබා ගන්න. දැන් අපි තුන දැන් කීදෙනෙක් පස්සේ ගියාද හැබැයි ඒක උත්තර කාලයක් කිච්චි ප්‍රැක්ටිස් කරන සංසාරේ පුරාම හිතට උදව්වක් නේ නෑ මොකද මේ විදිහට කියන්නේ. අනිවාර්ය සිතෙන් සිතයක් වුණාට ඊට පස්සේ දුක් විඳලා කියන්නේ මොකද මේ මම හිතුම් පැහැදිලිවම ඉඳලා ඒ තරම් දුක් විඳලා තමයි අන්න බුද්ධත්වයට පසු. දැන් ඒකට දැන් ඊට පස්සේ අපි අද ඉන්නේ ඒ එකකම තමයි හඳුන්නේ. බුදු කෙනෙක් තුමත් අවසාන අවසාන ආත්මවල අවස්ථාවේ පිට දුකතරක් නේ සිදුවන උත්තර ලබන. දැන් දුර නිවෙන කතාව තමයි අපි දැන් දන්නවා ඊට පස්සේ උන්වහන්සේගේ දේශන ධර්මය සම්පූර්ණයෙන්ම කියනවා මොන තමයි යමන ක්‍රමය කියන්නේ. උන්වහන්සේ ඊපස්සේ දැන් අද අපිට ප්‍රයෝග කළ දුන්නා. මරේ දැනගන්න දේ තමයි දැන් අපි හිතමු ආනාපාන සතියේ හැමදේම කොයි පැත්තට ගියත් අයවරක් ආනාපාන සතියේ ආවොත් එන්නේ දැන් කරදර අල්ලනවා වගේ අපිට යම්කිසි උදව්වක් තියෙනවා අයවරක් හිතෙන් දෙය අල්ලගන්න. දැන් ඒක හම්බුනේ දැන් මට තේරෙන්නේ දැන් අපේ ඊට පස්සේ වාස් දැන් ඉස්සර ගන්න කිව්වා කර්මය ඒකායක කරන්නේ දැන් අපි අපි මොනවා දැන් ඉන්දියා ඇයි ඉඳලා දෙක එක ඇස්සලෙන්නේ කියලා අපි අපි ටික අපි ලක්ෂණ දෙනවා දවසේ කියන ඒ මොන පුදු චර්මතාව පුදු කියන පුරාණ ආපස්සට කියන ඒක කොච්චර ප්‍රැක්ටිකල්ද ඕනම කෙනෙක් ඒ ඒ කර්මය අනුව ඒක ප්‍රශ්නයක් තියෙනවා ඒක නැත්නම් කෙනෙක් හැමෝටම මේ කරන්න පුළුවන් පුදුලියට යනවා මම ඒකට උත්තරේ වශයෙන් කියන්නේ ආනාපානිය ගන්න එපා verifiable මැටීරියල් ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ. ඒක චෙක් කරලා බලන්න පුළුවන් වෙන්න ඕන තැනක මේක මනෝවිකාරයක් නෙවෙයි ටෙස්ට් කරන්න. සක්මන් කරනකොට පොළවේ වදින එකක් ආනාපානෙම තමයි. මම කියන්නේ මගේ පැත්තේ. කායන ප්‍රශ්නාව පොළවේ වදිනකොට එයා දන්නා මේ අහස යන එකද හිතම නවද නැත්නම් ඇත්තටම පොළවේ වදිනවා. මේක දන්නවනම් මේ කා රූප රූප ධර්මනේ. ඒක ගැටීම තුලින් සිදුවෙනකොට ඒ රූප ධර්මයේ වෙරිෆයබිලිටි එච්චරම මම එතකොට බලන්න පුළුවන් එහෙනම් මේ හිතේ ඇතිවෙච්ච දේ මනෝ විකාරයක්ද ඇත්ත නැත්නම් කායනපසනාවෙන් ඇතිවෙච්ච සති සමාධියෙන් ඇතිවෙච්ච නියම ඵලයක්ද නිසා අපිට හැම වෙලාවෙම පුළුවන්කම තියෙන්න ඕනේ උරගාල බලන්න මේ රත්තරන් කැලලක්ද කියලා බලන්න වෙට් ස්ටෝන් එක ළඟ තියෙන උරගල තියෙන උරගලට තියෙන්නේ මේකයි කායනපසන ඒ කායනපසනාව අමතක කරන්න බෑ වේදනාපසන චිත්තනපසන ධම්මානපසන මොනපසනාව ඒ පදනම කියන්නේ ගේ තියෙන පදනම පේන්නේ නැතුණට පොළවේ තට්ටු කොච්චර ගැහුවත් ඒ පදනම තමයි ඒක දරලා තියෙන්නේ. මේ නිසා මේ කායනුපසනාව අමතක කරලා යන්න ක්‍රම පිළිබඳව මම අනතුරු අඳවනවා. මේ කායනුපසනාව කියන්නේ මේ මේ පිම්බීම හැකිලිම විතරක් කිය, ආනාපානෙ විතරක් කියන එක නෙවෙයි. මේ කය හා සම්බන්ධ වෙරිෆයි කරන්න පුළුවන් කියලා. කියන්නේ උරගා බැලිය හැකි. ඒක නිසා තමයි මම හිතනවා මගේ අතින් නිතරම සක්මන් භාවනා ගැන කතා කරන්නේ. සක්මන් භාවනාදී අවධානය අනිවාර්යයෙන්ම කයට යන්නේ ඇස්සරලා. එතකොට මිනිස්සයා ස්වභාවිකයි. මනෝ විකාරයකට යන්න බෑ. ඉඳගෙන භාවනා කරලා හුඟක් සමාධියට යන්නේ එකන ඒ ඔය හුඟක් ඔය මනෝ විකාර වලට යන කට්ටිය සමාධියටමයි කැමති. ඉඳගෙන ඉන්නමයි කැමති. උඩ ගන්න. සක්මන් කරලා දාපු ගම ලොකු අභියෝගයක් ලක් වෙනවා. මේ ස්වභාවික පරිසරත් එක්ක ගැටෙන. ඒක කියන්නේ මොකක්ද? ආනාපානෙට වැඩිය සක්මන් භාවනාව නම් යුනිවර්සල්. ඒක නයි යුනිවර්සල්. ඒක මම කියනවා බුදුරජාණන් වහන්සේගේ සහ අපේ මිත්‍රිකේ නායක ස්වාමීන් වහන්සේගේ අතිවිශිෂ්ට හඳුනා ගැනීමක් කියලා. ඒකේ තියෙන වටිනාකම. මම දැකලා තියෙනවා තාමත් ලොකු මේරිසි තලතුණකමක් ඕනේ ආනාපානෙ මේ සක්මන ගෙට රෙස්පෙක්ට් කරා. නැත්තම් හුඟව දෙනේ භාවනා කියන්නේ මෙහෙම කරගන්න. සක්මනේදී නෑ. සක්මනේදී ඕන එකක් වෙන්න පුළුවන්. මම කියන්නේ සක්මන කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. පිනිපාවද පිට බිම්මල් කොඩියට රඩියෙක් යනවා රජෙක් වගේ. එච්චර. මොන්නම භවනාවක්වත් නෑ. කියන්නේ හතරට ඕනක් කරනවා. අපි කියන ඉවිනි වෝක් එක. ඕනනම් ඒක තද බල අධ්‍යාත්මයක් කරගන්න පුළුවන්. තද බල කායික ව්‍යායාමයක් කරගන්න පුළුවන්. කොයි දෙයක් කරුවත් මනස මැදට ගියා. එනිසා පරියංග භාවනාවකදී සමාධියට වාල් වෙන්න තියෙන ඉඩ වැඩි. සක්මණේ ඉඩක් ඇත්තෙම. සමාධියක් ඉන්නේ සමාධිය මොනවා නේද සක්මණේ. පැහැදිලිවම ඒ කියන්නේ නෑ ඒ කියන්නේ සමාජයට වශි වෙන්න බෑ. ඒ කියන්නේ මොකද නිතරම වෙරිෆයි වෙනවා මේ අනිත් මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඔක්කොම ටෙස්ට් වෙනවා. ඒක චැලෙන්ජ් වෙනවා. ඒක නිසා මේක නිකන් කොහොමද කියන්නේ? හරි මට එන්නේ නෑ වචනේ ප්‍රැක්ටිකල් ප්‍රැග්මැටික්. මනෝ විකාරයකට යන්න තියෙන ඉඩ අඩුයි. සත්පනේ සමාධිය තුල චිරත්‍ත්‍තිකෝ හොතෝ ඩියුරබල් ඩියුරබල් වර්සටයිල් වැටෙනවා. නමුත් මේ සක්මනේදී අපි සමාධිය නෙමෙයි අගය කරන්නේ වීර්යය. පරියන්කේදී වීර්ය සමාධිය අගය කරන්නේ වීර්ය අඩු. ඒ නිසා මේ දෙක ගියාම සක්මනේ හොඳට මොබිලයිස් කරලා එනර්ජි අරගෙන ගිහලා වාඩි වෙච්චාම අන්න සමාධිය අර වීර්යෙන් අල්ලලා යනවා. ඊට පස්සේ ඒ සමාධියෙන් පස්සේ ඉල සක්මන් කරනකොට දිවි ලෝක වාගේ තමයි. සමාධිය වැඩෙන ක්‍රමයයි. විපස්සනා වැඩ කරන කයි එකම කියනවා සක්මනේ. ධ්‍යාන. Tamanට ඕනේ නම් විපස්සනා පැත්තට ධර්මයෙන් යන්න පුළුවන්. නැත්නම් සමාධියට දෙන විදියට සක්මන් කිරීම හිත නැගගන්න. ඔය අපිට ඕන කරන්නේ ඊතනාන්තරවල දුවන හිත වර්තමානයේ නවත්තගත්තොත් වේග පැහැදිලිව අපිට ආශාවම දකින්න. එහෙම නැතුව ඒ ඒ මොහොතේ ආරම්භයේ පටන්ම අරමුණේම ගියෙන්ද ගියා. ඒකේ ආකාර සටහන් හොයන්නේ කිව්ව. ඒක දැන්පත් වෙන්නේ මේ නිසා තමයි කායික වේදනාව දරන්න බැහැ. යෝගාවචරයාගේ හිත දැන්පත් වෙනකොට වර්තමාන වශයෙන් අරමුණේ එයාට පුළුවන් වෙනවා කායික සුඛ දුක් අභිභවනය කරගෙන අරමුණේ ඒක වැඩක. ඒක නිසා අපි මගේ පැහැදිලි පිළිගන්න. අපි විපස්සනා කරනවාද සමාධි වඩනවාද කියන එක නෙවෙයි. වර්තමාන වශයෙන් අරමුණේ ඉන්නවාද ගෝචර සම්පජන්‍ය රණ. සම්පජන්‍ය හතරයි. අර්ථේ ප්‍රයෝජනේ ගෝචරේ සහ මුල. ගෝචරේ ඉන්නවා අපි යන තැනට යන්න පැහැදිලි ගමක් බුදුරයන් වහන්සේ පළවෙනිම කියලා කියන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමි පජං යන්නේ යන බව තුනේ දැනගන්නේ තමයි. ඉන්නේ ඉන්න බව ඒකත් භාවනාව. ඒකවල සත්‍යම කියන්නේ ඒක. හිත නැගෙන අරමුණ හොඳයි. හිත තැම්පත් වෙනවා. විපස්සනා අරමුණ මේ පංචස්කන්ධය තුළින් මතුවෙන ස්වභාවය ඒකයි සමහර යෝගී කියන්නේ. සමතේ කරලා පොතෙන් විපස්සනාවට හැරෙන්න කියන සමහරු. මේක ඉබේට වෙනවද නැත්නම් හරවනවා. හරවන්න ඕනේ Tamanට සමාධිය ප්‍රගුණ නම් සමාධිය Tamanට වශී අවශ්‍යතාවය තමයි. ඉතියා විපස්සනා කරේ. එහෙම නැති යෝගාවචරයට වෙන්නේ. ඔව් දන්නේ නැහැ කරේ. ඔව් සමාධිමත් වෙනවා. සමාධිය කියන්නේ උපචාරයේ පසු. සමාධියෙන් යම් වෙලාවක මතුවුණා නම් ඔහු ඉන්නේ උපචාරය. උපචාරය කියන්නේ විපස්සනා කිරීමට අවශ්‍ය තාම වටිනාම මානසික අවස්ථාව. එහෙම දැන් සමාධියෙන් මතුවුණු මුත්‍තිලා නැවතේ සමාධියට යන්නේ නැහැ දන්නේ. මේ පළවෙනි වතාව. හරි කම්මිකේ. ඕනි කම්මිකේ. ඉන්නකොට වෙන්නේ අර ඕකේ තියෙන ප්‍රගුණ හිත නිසා ශරීරය තුළින් මතුවෙන විපස්සනා අරමුණ එහෙම මෙහෙම විපස්සනා වෙලා උන්ට සමාජ මාර්ගවල ලැබෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි අපේ මේ උතුමා ආවා මෙච්චර බෙරුම් පුරා. බුද්ධත්වයන් වහන්සේට මෙච්චර දුක් විඳිනවා. එහෙමනම් එක බලපදයක් අහලා එතනම රහත් වුණා ඕනේ. ඒක ධර්මතාවය. ඒක බුද්ධත්වයන් වහන්සේලා සමහර අයට කාලයක් ඉන්න වෙනවා. මොකද Taman විසින්ම සොයාගන්න දෙයක්. අනිත් අයට පාර පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ උත්සත්ව හැටියට පළවෙනි වතාවට ආනාපානයේ ඉබේම වෙලා ප්‍රථම ධානය ලැබුවා. කුමුරේ. ඊට පස්සේ ඒක වශී කිරීමක් උකුල් දැනගෙන හිටියේ නෑ අහොස්. අර ආලංකාර උත්තම උද්දකාරාම පුත්ත මෙහි ළඟට ගිහිල්ලා කලේ කසින බව. ඒගොල්ලෝ කලේ බ්‍රහ්ම ලෝකයන්නේ බලාපොරොත්තු වෙන. අපේ ස්වාමීන් වහන්සේ පළවෙනි තැනදී අෂ්ට සමාපatti ලැබුවේ නැහැ. උදේ බැහැතිව කියලා තියෙනවා හත්වෙනි සමාධිය ලැබුවේ දෙවෙනියා. ඒ නේවසන්නා ඥාසඤ්ඤා ඇතිනේ ලැබලා නැහැ. ඒක ලැබි විතරයන් වහන්සේ තනි. නෙමේ කරුණු සදාම් වෙනුත් බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් බුද්ධ වීම ගැන අර්ථකථන දෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඇයි වෙන්නේ? එවනම් අපි ආන්නෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කවුද? තරුණයා. මොකද? බණපදේ අහනකොට ස්වාමීන් වහන්සේ සිජි ස්වාමීන් වහන්සේ සෝවාන්. ගෝලේ අනිත් එක්ක එයාගෙන් බණපදේ අහනකොට සෝවාන්. සෝවාන් වෙන්න බෑ නිකන්. ඉතින් සමාධියට එන්න ඕනේ. සතියට ගුණ වෙන්න ඕනේ. ඒ වගේම විද්‍යාභ්‍යාදී ඥාන පරම්පරාව පහළ වෙලා සෝවාන්. ක්ෂණයක් වුණේ ඇයි? අපි කියන ක්ෂණය නෙමෙයි හිතේ. වයිතාම සිවුම් ක්ෂණ. ඒ නිසා තප්පරයේ අර සියල්ල සිදුවෙලා සමාධිත් වෙන ස්වර්ණා. ඒක නිසා සමහර අය මේක තෝරනවා තෝරන්න වෙනවා මොකද සමහරුන්ට දිවන දවසෙන් ස්වාමීනාසි කිව්වා වගේ ටිකක් වෙලා විපස්සනා ආනාපාන සතිය කරනවා අපි හොයන්නේ නැහැ කොහොමද සමාධිය වෙනවා ඉඳාවයි ඉඳාවයි කියලා සමහර අය ඥාන සමාධියට යන කාල ආලෝකපාල වෙලා සමාධිමත් වෙලා නැගිටින. සමහර අය ටිකක් දුර ගිහිල්ලා නතර වෙනවා. නතර වෙලා භාවනාව එපා ගන්න නැගිටින්න හදනකොට ආයසරයක් ආය සමාධිය. ආයිත්තේ සමහර අය වෙන්නේ අත විපස්සනාවට. ස්වභාවික විපස්සනාවට යනවා ජුමනත් වශයෙන් ටිකක් වෙලා ඉන්නවා සමාධියට යනවා නැවතමත් වෙන එකක් තියෙනවා නේද සර්? අවසර ස්වාමීන් තවද සක්මන් භාවනාව ගැන කතා කරනකොට දැන් අපි බුද්ධ ഘോഷ ආචාර්යයන් වහන්සේගේ ක්‍රමයේ හැටියට ඔසවනවා යවන ඔසවනවා තබන ඒක කරලා ඊට පස්සේ ඒක යොමු කරවන්නේ අපි විපස්සනා කෙරෙහි. නමුත් අධ්‍යක්ෂකෙන් දැනගත්ත තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි හොඳට සක්මන් කරලා සම්පාද වෙන තත්ත්වයට යනවා. ඒ කියන්නේ දැන් ඒ කරන කාර්යයේ සම්පාත වෙන තත්ත්වෙට ගිහින් ඊට පස්සේ වමයි දකුණේ වෙනස බලන්න කිටි කිටි කිටි බලන්න යනකොට ඊට පස්සේ අර ඔසවනවා යවනවා තබනවා කියන කඩ කඩා වුන්නේ කැඩෙනවා ඉඳින් ඉඳින් කැටි කැටි කැටි කැටි යම වෙනවා එතකොට අර කීන තත්ත්වෙට යන්න ඕනේ අර සංසිද්ධ තත්ත්වයකින් ඇති ඒ වගේම සමතේ තුනි. ඒ කියන්නේ දෙකම කරලා තියෙන නිසා දැන් අපි උස්මේ ආනාපානයේ වෙනස බලන්නේ නැතුව දැනෙන සෙන්සේෂන් එක විතරක් අරගෙන කරගෙන කරගෙන ගියා. එක තත්යක තියෙන අර වැටීම වෙනවා. ඒ කියන්නේ ගන්න හුස්මේ වෙනස් අරමුණ බලන්නේ ඕන කීයක බලන්නේ. ඕන බලන්නේ. නමුත් ඒක ඒක එක ළඟ වෙන්න පටන් අරගෙන අර පොඩ පොඩ පොඩ පොඩ ඒ සංසිද්ධිය විතර වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ඊට පස්සේ විපස්සනා නැගෙන අරමුණු රසය දිගේ යන්නත් පුළුවන් කාලයේ චියුම් චියුම් පෙති ගැහිම තුල චින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියන එක ඒ පැත්තේ ඒ පැත්තේ වෙනසක් තේරෙන්න පටන් අර ගන්නවා ඒ සෑම දෙයකින්ම වෙන්නේ හිතේ කර්මයක් හිත හොඳට යොහුසුල් වෙනවා. කුණු වෙච්ච බටර් ටික වගේ එහෙට මෙහෙට ගාන්න පුළුවන්. හොඳට සුකනම්ය අතකට කඩුව හොල්ලනකොට කඩුව ඕන විදිහට හරවන්න පුළුවන් ගතිය. ඒ හරවන්න පුළුවන් ගතිය මුණත් හැඩතල එකක් නෙමෙයි. විවිධ පැති තියෙන යෝගාචර දැනගන්න ඕනේ එහෙම වෙන්න මට දැන් එහෙම යනවනම් ඒක වැඩි හසුරුවන්න යන්න හදන ඒ එදාට යන පාරේ යන්න දෙන්න. හැබැයි මේක මනෝවිකාරයක් වෙන්න දෙන්න එපා. එච්චරයි එකම දේ මේ ආනාපාන. මේ නැතුව හිතලුවක් නෙමෙයි. ඒක විතරයි මේ කායන වසනාවෙන් අපිට හම් වෙන මේ උරගල. විතරම උරගලයක ගහ යනවනම් මේ යෝගාවචරයට අර පාළුච්ච ගතිය, තනිවෙච්ච ගතිය, බය වෙච්ච ගතිය නෑ. මම කියන්නේ සාමාන්‍යයෙන් බල්ලෙක් ඈතට යනකොට කර කර යන වැඩක් තියෙනවනේ. ඌ ආපහු එන්නේ ඒකෙන් තමයි පාරවන්නේ. කැලේ යන මිනිහා ගහින් ගහට කොට කොට යනවා. එච්චරයි. කායන ප්‍රශ්නාවේදී මේ ගහේ කොටුපු එක දෙයියෝ දීපු ලකුණක්වත් මොකක්වත් නෑ. ඒ වන්සයට ඒක දිගේ අපව එන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාවේදී නොක නොපෙරෙන නැත්නම් නොදන්න පැත්තක් තමයි ඒක යන්න පුළුවන් අපව වෙන එකයි හරි අමාරු. ඒක උගදිනේ දන්නේ නෑ. උගදිනේ කියන්න හදනවා. ඒක නිසා මේ අභ්‍යවකාශයට රොකට් එකක් හරින්ද සෑහෙන තෙල් පුච්චන්නේ. නමුත් තාම භයානකයි නැවත වායු වලට ඇතුළු වෙනවා. එතනදී හරියට අංශක 6.48ට ඇතුළුනේ නැත්තම් බම්පෙලා පයින්න නැත්තම් ගිලිනවා. ඒ නිසා ආපහු එන ගමනේදී සමාධියක ඉඳලා ආපහු හිතට එනකොට විපස්සනාක ඉඳලා එනකොට එන ගමනේදී හරියටම ඇංගල් එකක් තියෙනවා. ඒ ඇංගල් එක නොතිබුණොත් බම්පෙවි බම්පෙවි යනවා නැත්තම් ගිලිනවා. ඒක වගේම තමයි අපි භාවනා කරලා දැන් ගෙදර ගියාට පස්සේ ගෙදර මිනිස්සුත් එක්ක අපි හැසිරෙන ස්වරූපයක් තියෙනවා. ඒ ස්වරූපේ අනාගත්තොත් ඒක ඒ මිනිස්සුගේ දෝෂයක් කියලා හිතනවා. මේක ඕගොල්ලන්ගේ දුක ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මේ කියලා පිස්සු වට්ටගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ සුන්දු වෙන්නේ මේ කට්ටිය පිස්සු ඩබල් එක. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලොත් එක තැලි වෙන. හැටි ඒක දන්නේ නැත්තම් ඉතින් අපේ ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මාර බල වේග මේ යක්ෂයෝ ආවේශ වෙලා ඒ මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ සල්ලි දීලා මේක ආගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිස්සු ගොළුන රට. ඒ නිසා කවදාකවත් ඒවා යන ගමන අමාරුයි කියලා කිව්වට වැදගත් දේ තමයි ආපහු ඇවිල්ලා හිටපු තැනම නොදන්න එකක්. නිකම්ම නිකන් සිත පිරිස්සෙලා අර හිතපු තැන එන්න පුළුවන්කම. නැත්නම් චිත්තානුපසන, ධම්මානුපසන කිය ආයේ කායනුපසනට ඇවිල්ලා ෂේප් වෙන එක. මම හිතනවා ලෝකේ තියෙන අමාරුම ට්‍රික්ස් එක සෙල්ලම් කරන්න වෙනවා ඒක. උපරිම දක්ෂතාවයක් තියෙන්න ඕනේ මොනම දෙයක්වත් නොවිච්ච කෙනෙක් විදිහට ආයෙ පටන් ගන්න තැන පටන් ගන්න. ඒකේදී හරි විශාල ලස්සන අභියෝගයක් සක්මනේ තියෙනවා. හරියන් කිට වැඩිය සක්මනේ හරි ඇස්සරගෙන වෙන වැඩක් නෙකියි. හරියම ස්වභාවික. ඒ නිසා භාවනා කියලා කියන්නේ මම කියන්නේ ඒක సౌందర్యාත්මක කලාවක් පිටිතියි. කිසි සයන්ස් එකක් නෑ. සයන්ස් එක තියෙන්නේ යන්න. එනකොට කලාව තියෙන්නේ නැත්නම් කචා. දැන් හැමතැනම ගැටේ. ඒ නිසා මේ දෙක සමපාත කරන්න පුළුවන් කල්යන් මිත්‍යන් අතර මේ ප්‍රශ්නයක් නෑ. තව කෙනෙකුට වැරදුනා අනිත් එක නදර. මොකද අපිට හැමතැනම කල්යන් මිත්‍ර නැති නිසා අපි හැම වෙලාවෙම සම්බන්ධ වෙන කෙනෙක් එක්ක මතිමතාන්තර ගැටුමක් ඇති කර ගන්නවනම් මතක තියාගන්න මේක භාවනා නොකරන අයගේ දෝෂයක් නන් නෙවෙයි මං නම් කවදාකවත් ඒකට එන්නේ නැහැ මං කියන්නේ මේ භාවනා කරන අයට පිස්සු ඩබල් වෙලා ඉන්නේ ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ භාවනා කරනකොට ආයෙත් ගිහිල්ලා අර භාවනා නොකරන කට්ටියත් එක්ක ස්වභාවික ජීවිතේ මේ භාවනාවේ නුසුදුසුකමක් නෙවෙයි හම් වෙන්නේ සුදුසුකම ඇත්තටම ඊට පස්සේ ඕන අපරාධකාරකෙක් ඕන දුස්සීලෙක් ඕන සුසිල්වතෙක් ඕන කෙනෙක් එක්ක ඒ yaadena gatiය, පෑහෙන gatiය, සීහෙන gatiය නැත්තම් ඉතින් හරි බුදුහාමුදුරු නරකට නියෝජනයක් වෙනවා ඒක. ධර්මයේ නරකට නියෝජනයක් කරනවා, සංඝයාට නරකට නියෝජනයක් වෙනවා. ඉතින් මම ඇත්තටම පුදුමහාකාර විදිහට සතුටුනම් පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම ආශ්‍රය කරපු කීයටුක මේ බාඩම නම් මම හිතනවා ඕගොල්ලෝ මට මොනවා කියයි දන්නේ මට টොප් එකට උගන්වනවා. කිසිම දවසක ඇසියුම් කරන්න එපා. මොනම දෙයක්වත් ඇසියුම් කරන්න එපා. අන්නැසීමෙන් හිටපන්. ඒ කියන්නේ අන්තට්ටු හතකට බඩේ තිබුණා මොකද තාපසෙක් වගේ ඔහේ කරබන්නේ. හොඳ ಗುಣකන්දරාවක් තිබුණාට කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. මේක මම හිතනවා නෛර්යානිකත්වයක් කියලා. එහෙම නැති වුණොත් එහෙම අපිට වෙන්නේ හැම ගුණයක්ම අනුන්ට කරදරයක්. අපි ළඟ ඉන හැම ගුණයක්ම අපිට දරා ගන්න බැරි වෙනවා. ඒ හේතුව මොකද? ඒ රත්තරන් තෙල් දාන්න හොඳ නැහැ. රත් මේ සිංහ තෙල් දාන්නේ රත්තරන් භාජනයක තමයි. සිංහ තෙල් වල දාමු රත්තරන් භාණ්ඩේ වගේ උන්න ඒ සිංහ තෙල් දාන්න හොඳ නැ වෙන තැන් වල දාන්නද රත්තරන් එක නැතුව රත්තරන් වල සිංහ තෙල්ලට වෙන ඌරු තෙල් දාන්නත් හොඳ රත්තරන් කච්චල්. මේ දෙකේ තියෙනවා යුගයක් යෝගයක්. ඒ යෝගී වුණාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුර බුදු වෙනකොට කොහොම තියෙන්නද කියලා. ඒ කියන්නේ කවදාකවත් බුද්ධ ධර්ම නැති ලෝකේ බුදු දානස් මේක ඇති කරලා අලුතෙන් ඊළවලා හිඟාගෙන කනකොට අදකමක් අතහැරලා දාලා මේ සීළු කර්මඥාන තියාගෙන කොහොම දර්ශනයක් තියෙන්නේ නැද්ද ගමේ මිනිහ කවුරක්වත් දන්නේ නැහැ මේ මිනිස්සු කවුද කියලා. ඊළ ඇති කළා හරියට මිනිස්සු දන්නා ආ මෙයාට තමයි අද මම බණ කියන්න ඕනේ මෙයාට තේරෙනවා කියලා හරියට තෝරාගෙන මේ මිනිස්සුම කොටු කළ ඌට ගහලා. හදපු හැටි මේ ශාසනය. ඒක ඒක පුදුම సౌందර්යයක් ඒක තියෙන්නේ. ඒක නිසා මේ අපි සාමාන්‍යයෙන් දැන් උගත් සමාජවල බුද්ධ ධර්ම ඉගෙන ගන්නකොට මේ සයන්ස් එක විතරයි. ආට් එක දන්නේ ඒක නිසා වෙස්ට් එකේ කියන්නේ බිහේවියරල් සයන්ස් කියලා එකක් තියෙනවා. බිහේවියරල් තෙරපි කියලා එකක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ. අපි ඉස්සර පත්‍යම් වෙනවා කියලා එකක් තියෙනවා. සිංහල බේත් කනකොට ඒකට පත්‍යම් තියෙනවා. ඒකට උෂ්ණ සීතල ආහාර කැම තියෙනවා. ඉංග්‍රීසි දෙකෙන් මේක අමතක කරා. ඒක භයානක පෙකින වල කපා ගැනීම. දැන් වෙස්ට් එක උගන්ලා දෙන තියෙනවා බිහේවියරල් මෙඩිසින් කියලා. බෙහෙතක් ගන්නකොට හැසිත යුතු ආකාරයක් තියෙනවා. ඒ නැත්තම් ගුණේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට අපි ಗುಣ උතුම් දැකලා, උන්වහන්සේලා තිබ්බ ආදර්ශය බලලා, ಗುಣ වඩන එක විතරක් නෙවෙයි වැඩි තියෙන නුගුණයන් අතර ඉන්නේ එක. ඒ සීහෙන ගතිය ඒක තමයි අමාරු. ඒක ඒක අමාරු වෙනවා වැඩි වැඩියෙන් ගුණවන්ත වෙන්න. ඒකට ඒක දරන්න පුළුවන් විශ්යක් අපිට අවශ්‍යයි. දරන්න පුළුවන් කාලයක් සහ යුගයක්. කාලයේදී හැම වෙලාවෙම බෑ මේක දරන්නේ. මේ මහ පොළොවේ හැමදාම මේ ගුණ උතුම් දරන්න බෑ. ඒක දරන්නේ එක යුගයකට. එහෙම නැත්නම් එක කාලයක සහ එක දේශයක පමණයි. ඒක පුදුම කාලයේ දේශයේ දුවේ ඔක්කොම බැලුවේ. ඉතින් අපි ඒ යුගයක් ඇති වුණොත් ඒ ভাইබ්‍රේෂන් එක ඒක කන්ටැජියස්. ඊට පස්සේ තින් යනවා කඩාගෙන යනකොට. ඒක දැකලා තමයි වෙන්නේ නැති ඔය මේ අනගාරික ධර්ම පාලතුමා ඔච්චර කැප කරනවා මට හාමුදුරු පස් දෙනෙක් නැත්තම් දුවා. හාමුදුරු පස් දෙනෙක් නැත්තම්. මොකද මේ ඒව දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණාට පස්සේ එනේ ভাইබ්‍රේෂන් එක ඒක කොහොමඩක්වත් බෑ මොන විදිහකට. ඒ නිසා ඒ කලාවයි විද්‍යාවයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දැනෙවිචි මම අතර මම දැක්කේ ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඔය ගුරුමේ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ හාමුදුරුවෝ. බලක් කරනකොට තෙරුන් ආසනවා. ඒ ක්වොලිටිස් මුත්‍යන හැසිරීමත් තමයි පුදුම මේ කවදාකවත් පරිසරයේ කම්පන චංචල තියෙනවා. ලස්සනට ඒකත් එක්ක ඕන කෙනෙක් එක්ක ගුණවතා සිල්වතා මොකක්වත් නැහැ හැසිර හැටි බලනකොට මේක හරි సౌందර්යයක් අර ලස්සන මේ ජීවිතය පිළිබඳව 아무තු පැත්තක් තියෙනවා දැන් එහෙනම් අපිට දුර ගමනක් යන්න තියෙනවා දැන් අපව නිසා මම හිතනවා මේ වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන මේ දවසේ වැඩසටහන අපි නැතර කරමු කියලා යෝජනා ඒ නිසා අපි සන්තෝෂ වෙමු අද දවසෙත් අපි සලසුම් කර ආකාරයට කරදර බාධක වලින් තොරව අපි දවසේ කටයුතු අපිට නිසිපවදි කරගෙන යන්න පුළුවන් වුණා. ඒකෙදී මේ මූලිකත්වයට කටයුතු මේ ශාන්මාත්‍ය ඇතුළු සංවිධානය කරන්නට උදව් කරපු යම් කාක් පිරිසක් ඉන්නවනම් පෙනී නොපෙනී උදව් කරන්නේ සීල දෙනාට අපි සාදරේ මේ පින් අනුමෝදන් කරවමු. අපි විසින් උත්තාවේ යුක්තව දින මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා තමන්ගේ සබසාදා ගනිත්වා කියලා ඒ වගේම අපි නමින් මේ පරිලෝකීය ඥාතියම් කෙනෙක් ඉන්නවා නම් පින් අපේක්ෂා කරන අපි ආරාධනා කරමු ඉන්නා තැනක සිට අපි මේ කරන පින් දැකලා සාදු කියලා තම තමන්ගේ සැප සාදා ගනිත්වා අපාපටත් මේ කරන කුසලී කිසියෙත්ම නිවනේ මෙපිට තියනා වූ භව සම්පatti උපති සම්පatti කෙරේ නොවේවා පිනේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන භව සම්පatti උපතේ සම්පatti නිසිසේ පාවිච්චි කරලා ඒ සියල්ල ගෙවම් කරලා බිය යුතු නිවන් ලැබීම සඳහා මේ පින ඒකාන්තයෙන් අප අපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදහසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජහානා කිරීමේ දවසේ කටයුත්ත නිමා කරමු. ඊත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු. ඊත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා චුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා චුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මණ්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ගෝඨාකීනං හෝතු සුඛිතා තුඤ්ඤා ඉමිනා පුඤ්ඤ කම්මේන වාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භව නිපාන පත්‍තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමු සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු